මග ධර්මදේශනා මාලාවේ 11 වෙනි බොජ්ජංග දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. ඒ සඳහා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 උස්සාහෝ සෝලීතා මෝදිතය සිතීල පරක්කමතා නික්කිට චන්දතා නික්කිට දුරතා දුර සම්මප්පග්ගාහෝ වීරයං වීරිය සම්බොජ්ජංගං මග්ගංගං මග්ග පරියාපත්තං අයං උච්චති වීරිය සම්බොජ්ජංගාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය નિවැරදි කර ගැනීම සඳහා සසර ජීවිතය සුවපත් කර ගැනීම සඳහා කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකරමින් අපේ ජීවිතය සුවපත් භාවයට පත් කරගන්න අවශ්‍ය කරන ධර්මයේ සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. මෙහිදී අපි උපරිම වශයෙන් උත්සාහ කරන්නේ ප්‍රායෝගිකව ප්‍රායෝගිකව කරන්න ඕන දේ පිළිබඳව සාකච්ඡා කරන්නයි. ධර්ම කරුණු එකතු කරගන්නවා වගේම අපේ ජීවිතයට පැහැදිලිවම කුමක් කළ යුතුද කියලා සාකච්ඡා කර ගැනීමයි මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන දේ. දුර්වලතා කියා දෙන්න Tamanට පුළුවන්කම තියෙනවා. හැකියාවක් තියෙනවා. ආන්ගේ දැනුවත් එන්නේ සඳහා දැනුවත් වෙලා යන්න බලාගෙන වැඩක් කරන්න බලාගෙන කතා කරනවා. නැත්නම් කැලේට පිපිච්ච මල් වගේ. ගෙදර දේශපාලන වේදිකාවේ තමන් මහා වීරයෙක් වෙනවා. ඒවා පිළිවෙල සාකච්ඡා කරනවා, තීරණ ගන්නවා. ඔක්කොම එතන විතරයි. වැඩක්ද? කාටවත් වැඩන්නේ. කඩපිලේ තැන් තැන් වල හම්බෙන තැන් වල බස් එකේ වාහනේ කොච්චර ප්‍රයෝජනවත් දේවල් කරගන්න පුළුවන්ද ඒ පැත්තට දීලා යනවා ගමේ රටේ පුතේ ඔය ප්‍රදීප කියන ඒවා ඒවා නම් අපේ කට්ටිය ඇත්තම නෑනේ කිව්වට එහා පැත්තේ මොකද උනේ මෙහා පැත්තේ මොකද උනේ අතන මොකද උනේ මෙතන මොකද උනේ අර කට්ටිය අරහෙන් පැන්නලු අරහෙන් දිවලු මෙහෙට ගියාලු මෙහෙම වුණාලු අර වුණාලු කියලා අන්නේ ඔය ප්‍රදීප සීල් දවසෙත් නේද පොය දවසෙත් වැඩි දෙනා එකට එකතු වෙනවා කොහොමද අතපය හෙල්ලෙන හැටියට අපිට දැනෙන හොඳට නේද කොහොමද කියලා. එතකොට අන්න ඒ ස්වභාවය ඒකේ ඒ ඕපදූප කියන තරකට තමන් වැටුනහම ඒවා රස විඳින්මින් නැටිගුලිය වාගේ පොළවේ වැටලා ඉන්නවාද තමන්ගේ හිත ඒකෙන් තමන්ව ගලවන්න උත්සාහ ගන්නවාද තමන්ගේ හිත මං මෙහන්නේ හැම වෙලේම බලන්න මම කියන දේවල් වලදී මගේ හිත මාව එකෙන් අහකට තල්ලු කරනවාද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාර්යක්ෂම පුද්ගලයෙක්ද මම? මම උතුම් කෙනෙක්ද? මම උසස් කෙනෙක්ද? හරිද? මට මේ ඕන දෙයකින් ගැලවිලා කුසලයේ කුසලයේ වර්ධනය කරන්න පුළුවන් විදිහට මගේ මනස ක්‍රියාත්මක වෙනවද? කියලා හැම වෙලේම සම්බෝනේ කුසීතකමෙන් කෙලෙස් වල ඇලී ගලී ඉන්න ස්වභාවයෙන් නික්මීමට මගේ සිත ක්‍රියාත්මක වෙනවාද ක්‍රියාත්මක වෙනවාද ක්‍රියාත්මක වෙනවාද කියලා අර මේක තනවලදී ඊළඟට බලන්න කොහේද සමහර තැන්වල ඔන්න අපි යනවා මෙහෙ එහෙම නෙවෙයි නේද? ඒලාවකට බණ කියන්න යනවා. විශේෂයෙන් පොය දවසට. පොය දවසට පන්සලට හුඟක් එකතු වෙන අය සාමාන්‍ය බණ අහන්න එකතු වෙන අය නෙවෙයි හුඟක් වෙලාවට චාරිත්‍රයට එකතු වෙනවා දැන් ඉතින් මොනවා හරි කරගන්න බෑ. කියලා බුලත් පිටත් අරගෙන ඇවිල්ලා පිටිපස්සට වෙලා බුලත් පිටේ කොට කොට නේද මං වෙලාවකට බුලත් පිට කොට නේද නවත්තලා තියෙනවා. ඔක පස්සේ කතා ගන්න කියලා. හරි ඈතින් ඉඳගන්න උත්සාහය නැති අය ඈතින් ඉඳන ශාලාව තියෙනවා ශාලාවේ බිත්ති වටේට ඉන්නවා නේද නෑ කවුරක්වත් මං ඒලාට බණ නවත්තලා මෙහාට ආවේ නැත්තම් බණ කියන්නේ නැහැ කියලා ඉස්සරහට ගෙන ගන්නවා බිත්තිය නැතුව ඉන්න බෑ මේ ශරීරය කම්මැලියාට මේ ශරීරය හේතු කරන්න නැතුව ඉන්න බෑ හරිද මේ ශරීරය පින්නත් මහා පුදුම විදිහට හුරු කරගන්න පුළුවන් හැම දෙයකටම හරි ඒක ශරීරයේ ස්වභාවයක් මම එහෙම විශේෂයෙන්ම තරුණ නැත්තන්ට මේක ඇහෙන මානේ ඉන්න තමන්ගේ ගෙවල් වල ඉන්න තරුණ දරුවන්ට මේ අම්මලාට අම්මලාට තාත්තලාට මම උපදේශ දෙන්න ඒ ළමයින්ව තේනවන්න හරි තීබාවන්න අවුතියවන්න හරිද අද මේ පිසු විකාර වගේ මේ බොරු ආදරයක් ලෑස්ති කරගෙන හරිද ළමයෙකුට පිළි බාන්න පුරුදු කරන්නේ ඒ ශරීර වලට පොළවේ ගල් ගල් ඇනින්න පුරුදු කරන්නේ හරිද ඒ ළමයන් අවුව තියන්න පුරුදු කරන්නේ නැහැ පිරිමි ළමයින් විශේෂයෙන් පිරිමි ළමයින්ව ඇතුළට තියලා නේද ඇතුළට තියාගෙන බෝනික්කෝ වගේ හදන්න ලෑස්ති කරගන්නවා. අන්තිමට මේ මිනිස්සු සමාජයට දාපු ගමන් මොකද වෙන්නේ? ඔක්කොම යන්තම් පින්නක් බානකොට ඉවරයි. ඉතින් ඕන ඉතින් ප්‍රාමසියක් ඕනේ ඊට පස්සේ වෙනම ප්‍රාමසියක් කරා යන්න ඕනේ ඊට පස්සේ ගමනක් යන්න. ඇයි ඒ ශරීරය හුරු කරගෙන නෑ නේද ශරීරය අපි මේ මහල් පොළොවේ ඉපදුනේ මේ මහ පොළොව ජීවත් වෙන්න පුළුවන් හින්දා. මහ පොළොවෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා මේ මේ පරිසරයෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පරිසරය විසද නේද මේ පරිසරයට හුරු කරන්න ඕනේ හරි මේ ශරීරය හුරු වෙන ස්වභාවයක් තියෙනවා එතකොට ඒ වීර සම්පන්නව කටයුතු කරන්න බෑ නැත්තම් ඒක හින්දා මේ කුසීතකමේ ඇලී ගැල්ලක් වීරයෙන් කටයුතු කරන්න පුළුවන් විදිහට දරුවෙක්ගේ පෞරුෂය සකස් කරන්න ඕනේ ඒ ළමයින්ව ඉහළ තලයකට පත් කරන්න ඒ ළමයින්ව ශක්තිමත් අවයවයකට පත් කරන්න හංගලා කටයුතු කරන්නේ නැතුව සමාජයට සමාජයේ විදිහට වැඩ කරන්න පුළුවන් කෙනෙක් විදිහට. ඉතින් මේ හැම තැනකදීම අපි විමස විමසා විමස විමසා බලන් දෝන්නේ මගේ මම කෙලස් වලින් මගේ නික්මීමක් මගේ හිත නික්මීමක් තියනවාද අන්න එහෙම අයින් වීමක් අයින් වීමක් තියනවාද හැම නිමේෂයක මම මේ කෙලස් වලින් අයින් වෙන මගේ හිත පොර අල්ලනවාද හ්ම් පොර අල්ලනවාද කියලා මගේ හිත පොර අල්ලනවාද කියලා මොකද්ද කෙලස් වල ඇලී ගලී ඉන්නේ නැතුව. එහෙම නැත්තම් මොකද කරන්නේ? එහෙම ඒවයින් අත මිදෙන්න අත මිදෙන්න සූදානමක් නැත්තම් මගේ හිත ඒවා හිත විසින්ම කෙලස් වලින් අයින් වෙන්න ගන්න උත්සාහයක් නැත්තම් ආයසරයක් අර කාරණා 11 තමන්ගේ ක්‍රියාත්මක භාවයට ගන්න ඕන. ඊයේ දවසේ ධර්ම දේශනාව සාකච්ඡා කරපු ඊ පෙරේදා පෙරේදා තමයි ආය බව පච්චේ එක්කම තාගෙන කතා කරේ. ඊළඟට අනිත් කාරණා 10ම විස්තර කරනවා. එතකොට මේ 10 අනුව මම බලන්න ඕනේ මම ඒවා කර කර ඒවා කර කර මේ පැත්ත හරි ගිහින්ද හරි ගිහින්ද කියලා බලන්න ඕනේ. කරන් දෙන්නේ නේද? මම පටන් ගන්නකොට කිව්ව බොජ්ජංග මන පටන් ගන්නකොට කිව්වා හිතුවක්කාර දරුවෙක්. පුංචි කාලෙම හිතුවක්කාරයි කියලා දැනගත්තාම අම්මලා පරිස්සමෙන් හැම පැත්තෙම උත්සාහ කරලා අම්මලා තාත්තලා දරුවව හදනවද නැද්ද? කොහොම හරි ගුණ හපත් වෙන්න ඒ වගේ හිතුවක්කාර කුහරකෙක් ඉන්නවා. කාලවල. තමන්ගේ సంతානය. ආන්‍යකේ ඒක નિවරදිව ක්‍රියාත්මක වෙන විදිහට සකස් කර නැත්නම් මහා විනාශයක් මහා විනාශයක් සිදු වෙනවා. ඉතින් ඒක සකස් වෙන විදිහට කොහොමද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මම ඒකයි ඊයේ අපි සාකච්ඡා කරපු කාරණාවල තියෙන වටිනාකම දායජ්‍ය මහත්ත්වතා. මේ ලැබිලා තියෙන දායාදේ කොච්චර වශයෙන් එකද බලන්නකෝ. නේද මට ලැබිලා ඒ ටික නැත්නම් මම මොකද කරන්නේ නේද කුසීතකමේ වැටි වැටි හරහා වැටි වැටි ඉඳ හදන මේ හිත නේද හිත කෙලින් කරන වැඩ පිළිවෙලක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා හරි ඉතින් අන්න ඒක තමයි අවශ්‍යතාවය ඒක තමයි විය යුත්තේ ඉතින් එහෙනම් අපි ඒ පිළිබඳව ලොකු අවධානයක් කරන තමන්ගේ හිත පිළිබඳව ලොකු අවධානය යොමු කරන්න ඕනේ කුසීත ක්‍රමෙන් තමන්ව නික්මන්නේ නැත්තම් මගේ හිත කුසීතකමෙන් එකතන ඇලී ගලී ඉන්න ස්වභාවයෙන් අයින් වෙන්නේ නැත්තම් පින්වත්නි අයින් වෙන විදිහට මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න අයින් වෙන විදිහට අයින් වෙන විදිහට හදන්න ඕනවා අනිත් මට වැඩක් තියෙනවා එහෙනම් නේද අයින් වෙන විදිහට හදන්න ඕනේ මට වැඩක් තියෙනවා එහෙනම් හරි ඒ හදන විදිහ අපි කතා කරමු ආයෙ මතක් කරන්නේ එකයි ඒ හදන විදිහ කතා කරා මෙනෙහි කරන්න ඕන විදිහ කතා කරා. ඉතින් ඊළඟ ඊළඟට අපි බලන්න ඕන දැන් අපි ගැන විමසලා බලනකොට නික්කමෝ පරක්කමෝ කියලා කියනවා. පරක්කමෝ කියලා කියන්නේ මේ සතර ආකාරයකින් අපි කියන සතර ආකාරයන් ගැන වීර්ය වීර්ය කියන සතර ආකාරයන් ගැන නෙවෙයි කියන්නේ නරක නරක දේවල් වලට එන්න නොදී හොඳ දේවල් වලට එන්න හොඳ දේවල් උත්පාදනය කරගන්න ස්වභාවය කියලා. නේද? කුසල සහ අකුසල. හරියට නිකන් හරියට නිකන් මේ එකකට එකක් එකකට එකක් එකකට එකක් යටවෙන්න දෙන්නේ නැතුව මේ හතරෙන්. හරිද? යම් කෙනෙක් අපි හිතමුකෝ මෙහෙම ම්ම් මොනවා හරි හොඳ දේවල් එකතු කරන අපිට මොන හරි මොන හරි වැඩක් කරනවා කියලා මේ දැන් මේ හතරෙන් එකකට එකක් එකකට එකක් යටවෙන්න දෙන්නේ නැතුව කියලා කියන්නේ මොන දැන් කෙනෙක්. Tamanට බැහැ අකුසලයක්. හරිද? ඒ අකුසලයට එන්න දෙන්නේ නැතුව එන්න දෙන්නේ නැතුව එන්න දෙන්නේ නැතුව එන්න දෙන්නේ නැතුව අකුසලයට එන්න දෙන්නේ තමන්ගේ හිතම ඒ අකුසල හිර කරන අතරවාරයේ ඒකට ප්‍රතිවිරුද්ධ කුසල වර්ධනය කරගන්න හැම වෙලෙම උත්සාහයක් වෙනවා. හරිද? අර හැම වෙලේම අලුත් කරනවනේ හැම වෙලේම අලුත් අලුත් වෙවි අලුත් වෙවි මේ කෙලස් වෙනවා. එක එක ක්‍රමයකට මේ කෙලස් වෙනවා. හරි හරි. අර වෙන මොකද හිතමු. සටනට වැදිලා සටන් කරන සෙබලේ, දක්ෂ සෙබලේ මොකද කරන්නේ? නේද? එයාට එයාට එහා පැත්තෙන් එන හැම සතුරෙක්ම මෙල්ල කරන අතරවාරයේ නේද? අලුතෙන් අලුතෙන් එන සියලු සියලු සතුරන්ම පරාජය කරනවා වගේම තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්නවා. නේ තමන්ගේ බල තහවුරු කරගන්නවා. ඒ වගේ මහා වේගයෙන් මහා වීරයෙන් අකුසල් යට කරන අතරවාරයේ අකුසල් යට කරාට වැඩන්නේ අලුත් අකුසලයක් ආවොත්. අකුසල් තමන්ට තියෙන අකුසලය යට කර ගන්නකොටම තමන්ගේ හිතෙන් ඊට වැඩිය බල පරාක්‍රමයකින් අදහසක් නැගෙන්න ඕනේ. මොකක්ද? මේ මේ මේ මේ හෙට අනිද්දා මේ වගේ අකුසල් මට වෙන්න පුළුවන් ඒවා නැති කරගන්න මොකද කරන්නේ කියලා. ඒ වගේම තමන්ගේ කුසල් වර්ධනය කරගන්න තියෙන කුසල් අඩුවේ අඩුවේ අඩුවේ කියලා හැම වෙලේම උත්සාහ කරනකොට නැති කුසල් ඇති කරගන්න හිතේ උත්සාහය. අර ඒ හතරෙන් නිකන් මොනසිලිමත් ස්වභාවය. හරි. එකකට එකක් එකකට එකක් යට වෙන්න දෙන්නේ නැති මොනසිලිමත් ස්වභාවයක් හැම වෙලේම තියෙනවද කියලා බලන්න හිතේ. උදාහරණ වරන් බලන්න ඕන. ආහාරයෙන් ගන්න උදාහරණයකට. ආහාරයකට විදුකමක් ඇති වෙලා දැඩිව ඒක කණ්ඩෝණි කියලා හිතලා ඒකේ තියෙන ආසාව අයින් කරගන්න හදනකොට නේද? නැත්තම් දරුවන් දැන් දරුවන් කෙරේ තියෙන ආදරය. දරුවන් කෙරේ තියෙන තද බැඳීම අයින් කරන්න හදනවා. මෙයා දැන් කොහොම හරි කරලා අසුබේ වඩමින්, ශරීර ගැන සුබ හැඟීම් අයින් කරමින්, අනිත්‍ය වඩමින් හිංසරේ කයින් කරන්න හදනකොට ඔන්න තියෙන අකුසලයේ දුරු කරන්න හදනකොට අරහෙන් ආරංචි වෙනවා මුණුගුරේ පහළ වුණා කියලා. හරි. නැත්නම් මුණුගුරේ පහළ වෙන්න යන්නේ කියලා ආරංචි වෙනවා. තව ටික දවසයි කියලා ආරංචි වෙනවා. දැන් මොකද ආච්චිම තවට 100 පහළ වෙන්න ආච්චිම නේද? වෙන්න 100 නෙන්නේ එතකොට 100 වෙන්න ඉන්නේ. නේද? එතකොට මේ වෙන්න ඉන්න ආච්චිම මොකද කරන්න ඕනේ? නැති නැති අකුසල නැති අකුසලයක් ඇති වෙන්න යන්නේ කියලා මේක මේ පැත්තේ මොකද මේකෙන් ලැබෙන පීඩාව දැනෙන්න ඕනේ නේද අවුරුදු ගාණක් මම මේ එක දෙයක් නැත්තේ නැහි නැහි නැහි නැහි ඒ දැවි දැවි පිච්චි පිච්චි වගේ හිතුවා දැන් ඊට වැඩි දෙයක් එන්න යන්නේ මැරෙනකොට ගාලා යන්න තියෙන දේවල් වගේ තමයි මේ නේද දුක්ගුලිය තමයි මේ එළියට එන්නේ එහෙනම් ඒක මමත් දුකක් කරගන්නවද නේද කොච්චර අමාරුද බලන්න නේද? එන්නෙන් එන්නෙන් අවුරුදු 35 40 45 පන්නට පස්සේ හිත ආයෙ මොකද වෙන්නේ ටික ටික? තමන්ගේ කය ටික ටික දුර්වල වෙනකොට නේද? අනිත් අයගේ අවධානය අඩු වෙනකොට ආකර්ෂණය අඩු වෙනකොට හිත එන්නෙන් ධර්මයෙන් පෝෂණය වෙලා තිබෙන නැත්නම් මොකද වෙන්නේ? තමන්ගේ හිත එන්නෙන් එන්නෙන් අසරණ දුබල නේද සංවේදී සහ නිකම් මේ අර බොළඳ තත්යකට පත් වෙන. ඒ කියන්නේ බොළඳ තත්යකට පත් වෙනකොට නේද ඊටාම සුරතර හිනා වෙනකොට ලස්සන නොයේකුත් ආකාරයේ නේද ක්‍රියාකාරකම් වල යෙදෙන පුංචි දරුවෝ දරුවන්ගේ ආభాසය ලැබෙනකොට මොකද වෙන්නේ? අර ආච්චිම්මගේ සීයාගේ හිත අර බොළඳ කතා වලට බොළඳ දේවල් වලට අර ගැළපෙන කෙනෙක් නේ හම්බෙන්නේ. වැඩ අඩු නේද? මේ විතර ගැළපෙන කෙනෙක් හම්බ වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඒත් එක්ක තද බැඳීම තියෙනවා. හරිද? ඉතින් ඒවට ලෑස්ති වෙන්න ඕනේ. එහෙම සූදානමක් එහෙම තියනවද දන්නේ නැහැ. මුණුබුරෝ ඉදිරියේ මැටි ගුලිද රබර් බෝලද? මුණුබුරාගේ මිනිබිරිගේ ආදරයේ ඉදිරියේ නේද බලන්න. හ්ම් ඒක යටකරනද නේද? Tamanගේ හිතෙන්ම ආපු උත්සාහයක් තියනවාද? එකිනෙක එකිනෙක අද බලන්න අද කාලේ ගත්තාම නොයේකුත් තාක්ෂණික උපකරණ ඇවිල්ලා. නේද? සමහර අත්තන් මේ උපකරණ ගත්තාම එකක් ගන්නවාත් එක දවසයි ආය එකක් ආය දවසයි ආය එකක් ආය දවසයි ආය එකක් ආය තමන්ගේ හිතෙන් නැగిලා එනවා. ඒකටම හරියන්තර නේද? ඒ සංස්ථාවල අය කම්පැනි වල අයත් ඒකටම හරියන්ට එක එක හුරු බුහුටි ආකාරයට නේද? කෙලින්ම කතා කරමුකෝ මේ ටෙලිෆෝන් ගැන කියන්නකෝ. නේද? මොකද වෙන්නේ? එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ යනවද නැද්ද? ඉතින් මොකද වෙන්නේ? තමන්ගේ කෙලෙස් අයින් කරගන්නද? එහෙම කටයුතු කරන්නේ. නේද? එහෙම උත්සාහයක් තිබ්බද? ටෙලිෆෝන් හමුවේ, අන්තර්ජාලය හමුවේ මැටිගුලියක්ද, රබර් බෝලයක්ද? නේද කියලා හිතලා බලන්න. මේ වයින් අයින් වෙන්න තමන්ගේ අතුලාන්ත ඇයි මේ අවස්ථාව ගිලිහුණොත් වෙනවත් නේ. මේ දායාදේ ලැබිලා තියෙන වෙලාවේ ටෙලිෆෝන් එකක් හින්දා මට නිවන් දැක ගන්න බැරි වුණා. හ්ම් මෙච්චර අවස්ථාව ලැබිලා තියෙන රයිකගේ දායාද මහතතා කියලා කිව්ව එකයි. මේක මේ මේ හතර ප්‍රස්පත්තෙන්න මේක ගැන මම මේ කියන ආකාරය පිළිබඳව විවෘතව හිතලා බලන්න. ඇයි මේ දුරකථනේ ඇලි ගලි ඉන්නේ? මට ලැබිලා තියෙන අවස්ථාව ගැන ප්‍රකට ප්‍රබල අදහසක් නැහැ. මම මේ හිත කෙලස් වලින් දුරු කරගන්න ඕනේ. මේ විඳින දුක් ගැන අදහසක් ඇත්තේ නැහැ. ඒක අපාය බව පච්චය කරතා නැහැ. මේ මේ ටෙලිෆෝන් එකේ නම් අපාය යන්න පුළුවන්. අනේ අම්මේ මේ පුරුදු දෙයක් හින්දා නේද? ඇයි? මේක ඇතුලේ ඒකට තියෙන තද බල ආසාව තදබල ආසාව සහ ඒෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය මේ කිසි තේරුමක් නැහැ කිසි තේරුමක් නැතිවල් තමන් අඳුරන්නේ නැති අයත් එක්ක වැරදෙන කරනවා කවුද කියන්නේ දන්නේ නේද එක එක එක එක බොරු නම් වලින් එක එක විදිහට ඉන්න අයත් එක්ක සාකච්ඡා පවත්වනවා හ්ම් වහලා කරන කටයුතු කොහරි ගමනක් බිමනක් යනකොට කවර මූණ වහගෙන කටයුතු කරනවා ඔක්කොමලා මූණ වහගෙන කටයුතු කරන්නේ ඉතින් එහෙම අපිට සාකච්ඡා කරනවා තර්ක කරනවා වැරද්ද නේද? එළියට එන්නේ නැත්නම් කතා බහ කිරීමේ වැරද්ද තියනවද? හ්ම්. ඉතින් ඔක්කොමලා තමන්ගේ පහත් ආසාවන් තමන්ගේ පහත් ආසන් කියන කැතෝ දේවල් නෙවෙයි. අසබ්බ දේවලුත් නෙවෙයි. පහත් ආසාවන් කියලා කියන්නේ නිකම්ම අල්ලාප සල්ලාපේ දිලා ඉඳ තියෙන පහත් ආසාවන් තෘප්තිමත් කරගන්න අලුත් ක්‍රම හදාගෙන යනවා ලෝකේ. ඒකටම අපි අහුවෙලා අන්න ඒ වගේ තත්ත්වවලදී පරාක්‍රමයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. හරි අපි කියන්නේ බල පරාක්‍රමය කියලා කියන්නේ ඒ නේ බල පරාක්‍රමය කියනවා තමන්ගේ ශක්තිය හැමතැනම පතුරලා. එහෙනම් නැති අකුසල් වලට එන්න දෙන්නේ නැතුව තියෙන අකුසල් වලට උඩට එන්න දෙන්නේ නැතුව නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව තමන්ගේ කුසල පරාක්‍රමය තමන්ගේ කුසලයේ කුසලමේ කුසලයේ කුසල බලයේ පරාක්‍රමය හරි එකකට එකක් එකකට එකක් යට වෙන්න නොදී හරි කිසිම පැත්තකින් අලුතෙන් අලුතෙන් එක එක වේශයෙන් එන අකුසල් වලට ඉබ උඩට එන්න නොදී තමන්ගේ කුසල බල පරාක්‍රමය කෙනෙක් මතක තියාගන්න මම මහා චණ්ඩියෙක් වෙන්න නේද මම මහා වීරයෙක් වෙන්න චණ්ඩියෙක් වෙන්න වීරයෙක් වෙන්නේ චණ්ඩියෙක් වෙන්නේ නේද වීර කුලකාන්තාවක් වෙන්න කොහොමද ඔන්න අමාරුම දේ කරන්න මොකද අමාරුම දේ කඩුවක් අරන් සටන් කරනවට වැඩිය නේද ඊටාම අමාරු දේ තමයි තමන්ගේ ඔලිම්පික් පදකමක් ගන්නවට වැඩිය අමාරුම දේ තමයි මොකද තමන්ගේ සිත සිත ජය ගන්න එක අකුසල ජය ගන්න එක අන්න එයා මහාවීරයෙක් හ්ම් එයා මහාවීරයෙක් එයා අන්න ඉදිරියේ මහා ශක්තිමත් පුරුෂයෙක් අන්න අය බයිනකොට තමන්ට මුලින් නොබැනෙන්න පුළුවන් නම් හිත අවස්සා ගන්න බැරුව අවස්සා ගන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යුද්ධයක් දිනුවා හා සමානයි කියලා හරිද? එහෙනම් අන්න එතනට වීරිය උපදින්න ඕනේ. Tamanට Tamanගේ කුසල පරාක්‍රමය වර්ධනය කරගන්න එක එකක් පිටිපස්ස එකක් එකක් පිටිපස්ස එකක් නැగి නැగి නැగి නැగి නැగి නැగి එන්න ඕනේ. හරිද? එකක් පිටිපස්ස එකක් නැగి නැగి එන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. දැන් බලන්නකෝ ක්‍රිකට් තරගයක් නරඹනවා දවසක් ඉඳන් පැය ගාණක්. හ්ම්. මං කියන්නේ නරඹන්න එපා කියන එක නෙවෙයි. සියලු වැඩ දාලා නේද? එතෙන්ට වෙලා ඉන්නවා පැය ගාණක්. දැන් කී දැන් කෙනෙකුට හිතුණොත් දැන් මං කීයක් මැච් බලුවද නේද කීයක් බලුවද ඇද්ද කියන්නේ නේද මම හිතන්නේ 1990 ගණන් වල ලෝක කුසලාණේ ගත්තා හා ඒත් ආයෙ උත්සාහ කරගද්ද ආයෙ ගත්තොත් තමයි හොඳ නේද ඈ ඉතින් ඒ වගේ තමයි ආයෙ ගත්තොත් ආයෙ උත්සාහ කරගද්ද ආයෙ ගත්තොත් තමයි හොඳ ඉතින් මේකෙන් තමයි මගේ අධ්‍යාපන කටයුතු ටික නාස්ති කරගන්නවා. අර දොස්තර කෙනෙක් වෙන්න මට ඉංජිනේරුවෙක් වෙන්න තියෙන අවස්ථාව නේද? කත්තලෝක කුසලානේ අපි කවුරුවත් දැක්කෙත් නැහැ. නේද? පාඩම් කරපු පාඩම් කරපු නැති එකේ පාඩුව නම් මට හොඳටම තේරෙනවා. නේද? ඒක අපේ ගෙදරට ගේන්න විදියකුත් නැහැ. මම මෙහෙ තනියම තනියම කුසලාන්ත තරඟ කරලා. අනේ නිශ්චලතාවය අපි මේ ඒ නිෂ්පලතාවය නේද? ඒකේ ප්‍රයෝජනයක් නැතිකම. ඉතින් ඒක තේරුම් බලන්න මෙපා කියන එකද? නෑ නෑලි වෙලි බලන්න නේද? ඒකේ ගැන තොරතුරු ටික දැනගත්තාම නේද? මෙහින් සරෙන් සරේ බලලාපුවම නේද? උනන්දු තියන අය ඒකත් කරන ගමන් තවත් බොහෝ වැඩ කරගන්න අපිනත් නේ. ඒකෙන් අයින් වෙන්න කියන්නේ ඒක ඇලි ගලී ඉන්නවනම් මැටි ගුලිය. නේද? ඒක ඇලි ගලී ඉන්නවනම් මැටි ගුලිය වෙනවා. ඒක බැලුවා නේද? ආය ආය ගිහිල්ලා මොන හරි ඒකේ වරිණ දෙයක් සිද්ධ වෙච්ච වෙලාවක ආය ගිහින් බැලුවා දානවනේ highlights කියලා දානවා. ඉතින් බලා ගන්න බැරිය. මොන හරි විශේෂ සිද්ධියක් වුණාම ආයසරයක් ඒක දානවා. ඉතින් ඔතෙන්ට වෙලා වෙනකම් බලන් ඉන්න ඕනේ. එන්නේ කුසීතකමෙන් ගැලවෙන්න බැරුව නේද? රූප වාහිනයට ඇලි ගලි වාසය කරන. ඉතින් ඒ ඒ වගේ තැන්වලදී තමන්ගේ කුසලය ඉදිරිපත් කරලා අන්නේ කුසලය තමන්ව ගලවනවද කියලා බලන්න. මේ වෙනකොට බලපරාක්‍රමයකින් යුද ක්‍රියාත්මක වෙනවා. සෙබලෙක් වගේ සතුරු සතුරු සේනාව මඩින්න යන අලුතෙන් අලුතෙන් එන සියලුම අලුතෙන් අලුතෙන් එන සතුරු සේනාව මැඩමින් ඉදිරියට යන සෙබලෙක් වාගේ තමන්ගේ කුසල බලපරාක්‍රමය තමන්ගේ අකුසලයන් නැති කරමින් මේ ධර්මය තුල ඉදිරියට යමින් සිටිනවාද කියලා බලන්න. එහෙම නැත්නම් මොකද කරන්න ඕනේ? එහෙම නැත්නම් මොකද කරන්න ඕනේ? එහෙම වෙන්නේ නැත්නම් ඒ වෙන විදිහට මගේ නේද මගේ සේනාව සකස් කරන්න ඕනේ. මගේ මගේ සේනාව මදි මම මගේ වීරකම් මදි. ආන්ගෙන හිතන්න ඕනේ. මගේ මගේ වීරකම් මදි මගේ මගේ වීරිය මදි කියලා ඒ වීරිය ඇති වෙන විදිහට වාම සකස් කරන්න ඕනේ. නැත්තම් හැමදාම වැටිච්ච තැන වැටි වැටි ඔහේලි දරුවෝ අස්සේ ඉඳි, ගෙවල් අස්සේ ඉඳි, ටෙලිෆෝන් අස්සේ ඉඳි, ඒ අස්සේ ඉන්න අස්සේ ඉන්නවා කියලා කිව්වම මොකද? තමන්ගේ හිත ඒවා ඒ වාගේ ඇලි ගලි තියෙන්නේ. එතකොට ඊළඟ ලක්ෂණය තමයි වීරිය තියෙන උයහාමෝ කියලා කියන්නේ. ඒ කියන්නේ හරියට නිකන් මේ කෙලෙස් වලට අපි අහලා තියෙන සැඩපහර කියලා කියනවා. කෙලෙස් සැඩපහර පහලට ගලද්දී අර මේ ගඟක් දිගේ අපි දැකලා තියෙනවා කට්ටිය මං ඉස්සලා මැරතන් කිව්වා වගේ දැන් මං කට්ටිය දානවා ගඟකට. හරි. දානවා පල්ලෙහාට ගලාගෙන යන ගඟකට. දාපුවාම සමහර අය තෝ එහෙම ගහගෙන යයි. සමහර අය වීරයකට මින් අතපය මේක ගහලා කොහොම හරි එක තැනින් දීපල් හරියන්ට දෙන්න නැතුව. සමහර අය ඊටාම දක්ෂ අය මොනවා කරයිද? අතෙන් පයින් වීරය කරලා උඩට පීනයි. නේද? ගොඩ වෙන්න පීනයි. ඉතින් අන්න ඒ වගේ ඒ මහා සඩපහරකට වැඩිය දරුණු සඩපහරක් තමයි මේ කෙලස් කියලා කියන්නේ පෙන්වන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් අපිව ආපස්සට ඇදගෙන යනවා. සැඩපහරට අහුවෙච්ච කෙනෙක් ඒ සැඩපහරට ප්‍රතිවිරුද්ධව හරි රථයකට නැගිලා වේගෙන් යන කෙනෙක් වගේ කාටවත් අල්ලන්න බැරි වෙනට අන්න ඒ වගේ එන එන ඒ පහරට ඇදෙන ගතිය අභිවව ඒකට අහුවෙන්නේ නැතුව ඒකට වැටෙන්නේ නැතුව තමන්ගේ තමන්ගේ సంతානය උපදින්නා වූ වීරයා විසින් අරගෙන යන්න ඕන තමන් ඉස්සරහට අන්න එහෙම යන ස්වභාවයකට පත් වෙලා තියෙන්න ඕනේ. පහළට ගලාගෙන පහළට තල්ලු වෙලා යන මොකද ෂඩ පහරකට අහු වුණාම එක තැන ඉන්නත් උත්සාහ කරන්න ඕනද නැද්ද? මොහොතක් එක උත්සාහය අතහැරියොත් අධිගාන පල්ලහට යනවා. පල්ලහට ගියොත් මොකද වෙන්නේ? ආයෙන්න බෑ. එහෙනම් අපිට මොකද අපි කිලෝමීටර භාගයක් උත්සාහයෙන් ආවා. මම උත්සාහය අතහැරිය ටිකක් වෙලා ඉන්න ඕනේ කියලා. ආ කිලෝමීටරයක් හරියට. දැන් ආයෙන්නක පල් ආය ආය අර ගිය ටික එන්න. මේ වගේ අපි ගත්ත උත්සාහය අතහැරියොත් යම් වෙලාවක අතහැරලා තමන් මොනවා හරි කෙලෙස් බරිත ආකාරයේ කටයුතු කළොත් මොකද වෙන්නේ? පල්ලහාට ඇදීලා යනවා. පල්ලහාට ඇදීලා යනවා. ඉතින් අන්නේ විදිහට එහෙම නොදී තමන්ගේ එක දිගට හරියට රථයකට නැගලා වේගයෙන් ගමන් කරනවා වගේ හරියට සැඩ පහරකට වැටිච්ච කෙනෙක් ඒක උඩට එක දිගට පීනගෙන යනවා වගේ මේ කෙලෙස් බරිත හිත ඒකෙන් ඒ ඒ පැත්තට ඒ පැත්තට අදිනවා. ආන්ගේ ඇදීමට ඉඩ නොදී අකණ්ඩව යන ස්වභාවයට කියනවා කුයිහාමෝ කියලා. හරි. ඉතින් ඒ දැන් මම මෙහෙම කියනකොට මොකද කරන්න ඕන? ඒ වගේ තත්ත්වයක් තියෙනවද කියලා අපේ පැත්තෙන් හිතලා බලන්න ඕනේ. දැන් උයාමෝ කියලා යන වායාමෝ කියලා කියන වායාමෝ කියන ඉස්සර වගේමයි අර එනේන එනේන කෙලෙස් ධර්මයන් සමූල ඝාතනය කරන්න තමන් තමන්ගේ හිතේ වෑයමක් තියෙන්න ඕනේ. ආය නොයෙන්නම ආය නොයෙන්නම නැති කරනවා නැති කරනවා නැති කරනවා කියලා ඒ එන කෙලෙස් ධර්මයන් නැතිම කරලා දාන්න ඕනේ කියලා. හරියටම අර සතුරන් නැතන සබලෙක් වගේ නේද? හැම වෙලේම වීරයක් තියෙන්න ඕනේ. හැම වෙලේම වෑයමක් තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ හැම වෙලේම. ඉතින් මම අහනවා මේ අතංගේ. ඊයේ පෙර තරහ ගියක් දන්නේ නැහැ. නොරුස්සන හැඟීම ඇති වුණේම නැද්ද? ඕනෑ තරම් ඇති වුණා. ඒ ඇති වෙන්නේ ඇයි? මම එවැනි එහෙම ඇති නොවන තත්වයකට මගේ හිත හැදුවේ නැති හින්දා. එහෙම නේද? එහෙම ඇති නොවන තත්වයකට මගේ හිත හැදුවේ නැති හින්දායි ඒ විදිහට මට තරහ ඇති වුණේ. ඉතින් අහන්න බලන්න වායාමය කියන තත්ත්ව වීරිය ඉපදුනාද කියලා. මම ආය තරහ එන්නේ නැති වෙන්න මගේ හිත හදනවා. මම ආය තරහ එන්නේ නැති වෙන්න මම තරහ කපලා දානවා. ආය තරහ උපදින්න නැති වෙන්න මගේ හිත හදනවා. කම්මැලිකමට යට වෙලා හිටියනම් ආවද කියලා බලන් අදහසක් මම ආය කම්මැලිකම එන්නේ නැති වෙන්න මගේ හිත හදනවා. ඊර්ෂියාවක් ආවනම් අඩු වුණා ඊට පස්සේ ආවද කියලා බලන්න අදහසක් මං ආයේ ඉරිසියාව එන්න තියෙන්න මගේ හිත හදනවා. ඇලෙන්න ආවනම් දුකක් හිතිලා හරිද? බලපතල කෙලස් ධර්මයෙන් ඉපිලා ඇලෙන්න ආවනම් Tamanට අන් අය හින්දා පීඩාවක් ඇති වුණා නම් ආවද බලන්න අදහසක් ඇලෙන්න තියෙන්න මම මගේ හිත හදනවා. ආය ඇලෙන්න තියෙන්න මං හදනවා. කියලා. හැමදාම අඬාන ඉන්නේ නැතුව හැමදාම වැළපි වැළපි ඉන්නේ නැතුව හැමදාම කල්පනා කර කර ඉන්නේ නැතුව නිදහසේ සුවදායකව, ඊතා සුවදායකව වාසය කරන්න පුළුවන් විදිහක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද නැද්ද? එහෙනම් ඒ විදිහට හදන්න ඕන තියෙන කෙලෙස් අයින් කරන්න ඕනේ කියලා එහෙම උත්සාහයක් තිබ්බද නැද්ද? නේද? අන්න ඒ වගේ නැති කරලා දානවා නැති කරලා දානවා කියලා තමන්ගේ අතුලාන්තයෙන් වීරිය පුදුනාද කියලා හොයලා බලන්න ඕනේ. ඇයි මේක තිබ්බොත් කොතනින් හරි නැగిලා යනවා නේද මරණාසන්න මොහොත වෙනකොට නැగిලා આવොත් එහෙම ඒ වගේම මෙනෙහි කරන්න ඕන gedara තරහකාරයෝ එහෙම තියාගෙන ඉන්නව නෙවෙයි හිතේ අමාරුකම් කාර්යෝ තියාගෙන නැහැ gedara ඒ කියන්නේ gedara ඉන්න හිතේ අමාරුකම් තියෙන කාර්යෝ එලවන්න කියලා කියන්නේ නෑ තමන්ගේ තියෙන හිතේ අමාරු වයින් කරගන්න ඕනේ ඇයි ඔක්කොම දේවල් කරලා මැරිගෙන යන වෙලාව අතර විදුලක තරම් આવොත් නේද ඈ gedara ඉන්නවා නම් මුරුසන කෙනෙක් මට මාව මැරීගෙන එනවා. දැන් වතුර විදුරුකු තරම් එනවා. ආවොත් එම් මොනවා හිතේද? මේ එච්චර කාලෙකුත් මට වින කරලා දැනුත් මැරෙන්නවත් දෙන්නේ නැහැ කියලා දත් ටික පුරුට්ටු වුණොත් මලාම තමයි. නේද? ඒ ටික වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒක දැනෙන්න ඕන අපිට. ගෙදර තරහකාරයෝ ඉන්නවා නම් ගෙදර ඉන්නවා නම් රුස්සන්නේ නැති අය මේ රුස්සන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? මේ මේ රුස්සන් රුස්සන්න හේතුව මොකක්ද? එයාගේ වැරදි වැඩ විතරද? නෑ මගේ මගේ මම මම මම මේ පිළිබඳව නේද මේ මේ මේ වේදනා සංඥා සංකාර විඥාන පිරිසිදුන විදිහට යට යන විදිහට මේ තියෙන කලබලේ නැති වෙන විදිහට බුදුරජාන් වහන්සේ සකස් කරන විදිහ දේශනා කරා. හරි මම පස්සබ්දිය ගැන කියද්දි පස්සබ්දි සම්බොජ්ජංගය ගැන කියද්දි කියලා දෙන්න. හරිද මොකක්ද මේ පස්සබ්දිය කියන්නේ කියලා. ඒවල දඟලන අයව නිශ්චල කරන විදිහ. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධයන් මේ කෙලෙස් හින්දා මොකද වෙලා තියෙන්නේ? දූලි ගොඩ ඇවිස්සලා වගේ ඇවිස්සලා තියෙන්නේ. හරිද? ආන් එහෙම ඇවිස්සෙන්න දෙන්නේ නැතුව නිවා ගන්න විදිහ ඒවා ධර්මාවබෝධය සඳහා සුදුසු වෙන විදිහට සකස් කරගන්න විදිහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මම අවශ්‍ය වෙනින්නවා. නේද? ඉතින් එහෙනම් ඒවා ගැන මෙනෙහි කරනකොට ඒවා ගැන මෙනෙහි කරලා ඒවා ගැන මෙනෙහි කරලා මේ අපි එතෙන්ට ආවඳ හැම වෙලෙම උත්සාහ ගත්තේ නැති එකේ සාපයට මට මොකද වෙලා තියෙන්නේ හැමදාම දුක් විඳින්න ඉන්න වෙලා හැමදාම දුක් විඳින්න ඉන්න වෙලා එහෙම නේද එහෙම වීරයක් ඉපදුනාද කියලා බලන්න එහෙම වීරයක් ඉපදුනේ නැත්තම් මොකද කරන්න ඕන ආ ඊයේ කියපු කාරණා 11ට යන ආයසරයක් යන හරිද? යාදිසං අපතේ බීජං තාදිසං හරතේ පරං. හරි. ඉතින් මේ වපුරන විදිහට තමයි අස්පන් මෙතන වපුරන්න ඕනේ කියලා ඒ පැත්ත වපුරනවා මේ පැත්ත හරියනවා. නිකන් නෙවෙයි මම කියන්නේ. හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ස්වභාවය අපේ පින්නත් මේ කරන දේ කියන්න පුළුවන්, කරන්න තියෙන දේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. මං අහන මේ අතංගේ. අපි දැන් කාරණා තුනක් කතා කරන්නේ. නේද? නික්කම, පරක්කම, උයාම, වායාම කියලා කාරණා හතරක් කතා කරා. හරි? වීරිය තියෙන ලක්ෂණ. මේ ලක්ෂණ ටික කතා බහ කරනකොට මේවා මෙවැනි தත්වයක් අපේ හිතේ මෙවැනි උඩ නැగిලා වෙන උඩට උස්සලා ගන්න ගතියක් නේද? කෙලස් වලින් කෙලස් බේරලා, වැగిරෙන කෙලස් අයින් කරලා නේද? ඒ ඇලි ගලේ තියෙන තැනින් උඩට උස්සලා ගන්න ගතියක් ගැන නේද මේ කතා කරන්නේ. අපේ හිතේම. ඒක කරන විදිහ ගැන මම ඊයේ කිව්වා. අපාය ගැන මෙහි කිරීමවත් ඇති. ශාස්ත්‍රවරයන් වහන්සේ ගැන මේ ලැබිලා තියෙන දුර්වල අවස්ථාව ගැන අධර්මයේ කරන සම්‍යක් ප්‍රධාන මගේ කොහොමද කියලා මෙනෙහි කරන මෙනෙහි කරනකොට මට මොකද්ද තේරෙන්නේ දැන් ඔය ටික කියනකොට මට මොකද්ද තේරෙන්නේ මම නදි නේද මම මේ මගේ හිත සකස් කරන වැඩ පිළිවෙල ගැන හිතලා නැහැ ඉතින් මම නැත්තම් එක ප්‍රශ්නයක් අහන්න ධර්ම දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මේ හැමදාම අහන දේ ඔය කියන විදිහට අවශ්‍ය මෙනෙහි කිරීම කරොත් ඔය හිත කෙලෙස් වලින් අයින් වෙන විදිහට හැදෙනවමද නැද්ද? හැදෙනවමද නැද්ද? හැදෙනවාද හැදෙනවමයිද? හැදෙනවමයි මං කියන හින්දාද කියන්නේ? අපි හරිම නරකයි මං කිව්වේ නේද? නෑ මං කියන හින්දා නෙවෙයි. ඒ මොකද අපිට තේරෙනවා අපේ හිතේ ස්වභාවය. එහෙනම් අවශ්‍ය කෙනාට විශ්වාසයෙන් යුතුව කරන්න පුළුවන් දෙයිද? විශ්වාසයෙන් කරන්න පුළුවන්. හැදෙනවමයි කියලා කිව්ව කරලා බලලාද? කරලා බලලාද? නෑ. කරන්නේ නැතුවම කරන විදිහ කියන්න පුළුවන්. කරන්නේ නැතුවම කරන විදිහ කියන්න පුළුවන්. නේද? එහෙනම් සත්‍ය අවබෝධ කරන්නේ නැතුව නේද? සත්‍ය අවබෝධ කරන්නේ නැතුවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්වාසග්‍රහයෙන් එහෙනම් තමන්ගේ පැත්තට පිරිස්සලා තමන්ගේ මොකක්ද තමන්ගේ තුලින් දකින්න ඒක සමාදන් විය යුතුයි කියන තීරණයට එන්න පුළුවන් බෑද අත්තනාව ඥානීයාත තමන්ගේ තුලින් දකිමින් ලෝභ දේශ මොහ අඩු වෙන වැඩ පිළිවෙල නම් සමාදන් වෙන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරන කාලාම නියම කාලාම සූත්‍රයේදී ඒක තමයි ඒහි පස්සේ ගුණය වන්නේ එහෙනම් සත්‍ය අවබෝධ නොකරන සත්‍ය අවබෝධ කරන ක්‍රමවේදය ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් උපුටා දක්වලා ඒක අපිට පෙන්වා දෙන්න පුළුවන්. එහෙනම් සත්‍ය අවබෝධ කරා නම් කොහොම පුළුවන් වෙන්න ඕනද? යමෙක් සත්‍ය අවබෝධ කරා නම් කොහොම පුළුවන් වෙන්න ඕනද මාර්ගය කියන්නේ? නේද? අනුමාන වශයෙන් කිය හැකි නම් ගිය කෙනාට කොහොම කියන්න පුළුවන් වෙන්න ඕනද? එහෙනම් අපි අභියෝගාත්මක ඉල්ලා සිටිය යුතු කාරණාවක් තියෙන මොකද්ද? යමෙක් සත්‍ය අවබෝධ කළාවයි නිබඳව නිරතුරුව කියන්නේ නම් අනේ අසරණ අපිට නේද මාර්ගය කියලා දෙන්න මාර්ගය කියලා දෙන්න මොකද්ද මාර්ගය මෙන්න මෙන්න රාගය අයින් කරන විදිය මෙන්න දේශය සම්පූර්ණයෙන් අයින් කරන විදිය මෙන්න සංවර වෙන විදිය මේක කරන්න මේක කරන්න මේක කරොත් මේක වෙනවා මේක කරොත් මේක වෙනවා කියලා කියලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ නැද්ද එහෙනම් කියපු ප්‍රමණින් නෙවෙයි කෙනෙක් කියපු ප්‍රමණින් නෙවෙයි නේද මාර්ගය තියෙනවද කියලා පිරික්සලා බලන්න ඕන ධර්මය තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ධර්මය නම් කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයට එකම වෙන්න ඕනේ හිතෙනවා මාර්ගය කියලා එකක් එහෙනම් ක්‍රමවේදය පෙන්වා දෙන්න දක්ෂ වෙන්න ඕනේ ඒ ක්‍රමවේදය භාවිතා කරපු කෙනා භාවිතා කරා නම් එයා ඒ ක්‍රමවේදය ගැන අනිවාර්යෙන් දන්නවා ක්‍රමය භාවිතා කරන්නේ නැතුව ඵලයක් ඇති වෙන්නේ නැහැ ඉතින් ඒකින්ද ඔන්න විසඳුමක් තියෙනවා නේද? ඔන්න විසඳුමක් තියෙනවා ෆ්‍රෙන්ඩ්. ඉතින් ඒකින්ද දැන් ඉතින් වැඩ කරන කාලෙන්නේ බොජ්ජංග ධර්ම ගැන අපි කිව්වා. නේද? දේශනා කරන කාලේ අපි බොහෝ වැඩ කරන කාලෙත් මේ අතෝ තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයට ධර්මය ලබා දෙන්න ඕනේ කියන පරම පවිත්‍ර චේතනාවෙන් කටයුතු කරලා මේ ජීවිතය සුවපත් කරගන්න කටයුතු කරන මේ පින්වන්ත අය තමන්ගේ බාහුව බලය යොදලා හරියම් කරගත්ත ධනෙ විපාදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්ත මේ පින්වන්තයට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති